දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භය ආරම්භය ලැබලා තියෙන්නේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 201 වෙනි වැඩමුළුව. ඉතින් 200 වෙනි වැඩමුළුව સમાપ્ત කරනකොටත් පොඩි උත්සව ශ්‍රීයක් තිබ්බා. දිගින් දිගටම අපි වැඩමුළු 200ක් පැවැත්වුවා කියලා මේ ශාලාව විතරක්. ඉතින් මේ 201 ඉතින් ඒකෙදී අද ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව එන්තම් පොදු කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධයෙන් මම පොඩි මතක් කිරීමක් කරන්න. අද ඉස්සලම දවස නිසා විශේෂයෙන්ම අලුතෙන් ආපු අයගේ දැන ගැනීමටත් මෙතෙක් කල් ආපු අයගේ සිහි කැඳවීම පිණිස අපි මේකෙදී මේ පැයේදී බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට නිස්සරණ වණෙන් කෙරිච්ච මේ සත්කාර තුනක් තියෙනවා අන්නේ තුන සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් මේකෙදී නගන්නේ කියලා එකක් තමයි මෙහෙන් කමඨාන් උපදෙස් දීලා තියෙනවා. එක්ක කමඨාන් උපදෙස් ලැබිලා නැත්නම් නැත්නම් දීපු කමඨාන් උපදෙස් තේරෙන්නේ නැත්නම් මේ විලාදී ප්‍රශ්නයක් වශයෙන් නගන්න. දෙක මේ වැඩමුළුව කරගෙන යනකොට ආචාර පද්ධතියක් තියෙනවා. ආචාර ධර්ම පද්ධතියක්. ඒ අනුව තමයි මේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් මේක රෑදවල් ගත කරනකොට මේකේ පිරිසුදු භාවයේ සහ ඒ ගැඹීරත්වය රැකිලා තියෙන්නේ. ඉතින් ඒ ආචාරපද ධර්මපද්ධතිය පිළිබඳව තේරෙන්නේ නැත්නම් හෝ තේරිච්ච දේ තමයි ගැටලු සහගතයි නම් හෝ එහෙම නැත්නම් ඒකට අදහස් යෝජනා ඉදිරිපත් කරන්න තියෙනවනම් අපි මේ වෙලාවේදී ඒකට සාදර වෙනවා. තුන්වෙනි එක සංගරත්න හැරිච්චාම අනික් අයට අපි උපෝසත අටහාංග සීලය පදනම පාදම වශයෙන් අරගෙන තිනවා වැඩමුළු 200ෙම. ඉතින් ඒක මේ වෙනකොට සත්කාරයක් විදිහට ලැබිලා තියෙනවා. ඒ කාට ලැබිලා නැත්තම් හෝ මොනවද මේ අටසිල් කියන්නේ කියලා හෝ ඒකෙන් තියෙන බාධාවක් හෝ සම්බන්ධ මොනවාට ප්‍රශ්න තියෙනවා මේ ඉති කතා කරන්න. ඉතින් ඊට ඒ තුන තමයි අපි පළවෙනි දවසේ මතක් කරලා දෙනකොට කියන එක දෙක තුන. ඊට අමතරව මේ අවස්ථාව අපි ගන්නවා කමඨහං සුද්ධ කරන්න. කමඨහං සුද්ධ කරනවා කියලා කියන්නේ දැනට දීලා තියෙන උපදේශ අනුව කටයුතු කරන යනකොට ඉදිරි ගමනට තමන්ගේ වාර්තා ඉදිරිපත් කිරීම සහ ඒ අණුව යම් ගැටලුවක් සුද්ධ කර ගැනීමක් පාරිපිරිසුදු කර ගැනීමක් අවශ්‍ය නම් අපි ඒකට සිංහලෙන් කියන්නේ කමඨං සුද්ධ කරනවා කියලා. ඒක වෙන්නේ දැන් පොදුවේ. ඉතින් මේ කමඨං සුද්ධ කිරීමට ක්‍රම දෙකක් නැත්නම් කමඨං සුද්ධ කිරීමට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කල්ැතුවම තමන්ගේ ප්‍රශ්න ලියලා ඒ ප්‍රශ්න පෙට්ටියට දාන දෙක තමයි ඒ විදිහට ලියලා ප්‍රශ්න පෙට්ටියට දාලා තියෙන ප්‍රශ්න අහලා ඉවරනාට පස්සේ අපි යොදාගත්ත කාලේ ඉඳ තියෙනවනම් සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. එතකොට අපි ඒ කෙනාට ඉදිරියට එන්නේ කියලා කියනවා. මයික් එකක් ලැහැත්ති කරලා තියෙනවා. ඒ මයික් එක මේ ස්පීකර් දෙක මැද තියෙන නිසා එතෙන්ට ආපුවාම ඒකෙන් අමතර සද්ද එන්නේ නැහැ. ස්පීකර් එක මයික් එක එහෙම ගෙනිච්චොත් මේ ස්පීකර්ස් වලින් පොඩි පොඩි අනවශ්‍ය ශබ්ද ඇති වෙනවා. ඒ නිසා ඒ කෙනාට එන්න වෙනවා. එතකොට ඒ පසුව ප්‍රශ්න නගන එක කවුද කියලා අපි දන්නවා. ලිඛිතව දාන එක කවුද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන් ලිඛිතව දාන ප්‍රශ්න වැඩමුණු සංවිධානය විසින් කියවලා බලලා සුදුසුද නැද්ද කියලා බලන්න ඕයි මම අර කියපු කාරණා තුනට හෝ Tamange භාවනාවට අවදාළ නැති ප්‍රශ්න අපි ගන්නෑ. ඒක ඒවා අපි ඉවත් කරනවා මොකද මේ සාකච්ඡාවේ ගුණුව තියාගන්න ඕන නිසා. ඒටත් අමතරව කාරණාවක් තව තියෙනවා. අපි අද ඉඳලා ධර්ම දේශනාවක් පටන් අර ගන්නවා හවසට. අන්නේ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් ඒකත් අපි බලාපොරොත්තු වෙනවා හෙට ඉඳලා මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට ලිඛිතව දෙයි කියලා. මේන් අමතරව වෙන තැන්වල ආපුවා වෙන ගුරුවරු කියන දේවල් මේට ඉන්නේ ඉස්සලා කරපු දේවල් වැඩක්ම නැහැ. ලිව්වයි කියලා මේ ඉතගසා දාන්නවක්වත් අතපය කපන්නවත් නැහැ. වැඩක් නැහැ. ඒව නැතුව යන්න පුළුවන් ෂෝක් එකට. ඒ නිසා මේ ලැබිච්ච උපදේශ ලැබුණද ලැබුණට පස්සේ ක්‍රියාවත් කරාද වැටුනේ මොකද්ද කියලා තියෙනවනේ ඒ ටික අපි බාර ගන්න. එහෙ කියන මූලික කෘත්‍ය මේකෙන් සම්පාදනය වෙන අතර තවත් එකක් අනියමෙන් සම්පාදනය වෙනවා මේ කියන මාතෘකා සම්බන්ධව ඔයගොල්ලෝ ඔයගොල්ලෝ අතර කතා කරන්න යන්න එපා. මේ දීපු කමටහන තේරෙන්නේ නැත්නම් ළඟින් ඉන්න කරන්න ඇඟිල්ලෙන් අල්ලලා කියන්න යන්න එපා. මේ දීලා තියෙන විවස්ථාව ආචාරපද ධර්ම පද්ධතිය පිළිබඳව විවේචන හෝ සුදුසු ඒ අලුත් වෙඩියා කිරීම කෙනෙක් එක්ක අහන්න යන්න එපා. ඒ වගේම මේ අටසිල් සම්බන්ධව ඔය එක එක්කෙනෙක් කතා කරන්න යන්න එපා. කමඨහන් පිළිබඳව හෝ එක එක්කෙනෙක් කතා කරන්න යන්න එපා. ධර්ම මාතෘකාව පිළිබඳව කතා කරන්න යන්න එපා. කවුරුටි ආවොත් පැහැදිලිවම ප්‍රකාශ කරන්න මම මේකට අහුම්කන් දුන්නත් මම වර්ධේ බැඳෙනවා. ඒ නිසා කරුණාකරලා මේ වෙලාව අහන්නයි. මේ ඔක්කොම කිව්වට පස්සේ කියන්න තියෙන එකයි හදිසි අනතුරක් වුණොත් කරදරයක් වුණොත් කාටද කතා කරන්න ඕනේ කියලා මල්කාන්ති කියලා ඇති. එතකොට කතා කරන්න එපයි කියන එක නෙවෙයි මේ කියන්නේ. අනික් වෙලාවට කතා කරන්න එපා කියන එකත් කියනවා. ඒ වගේ හදිසියකදී මොකද්ද කරන්න ඕනේ කියන එක කියලා දීලා ඇති. ඉතින් මේ ටික මම හැමදාම වැඩමුළුවක් පළවෙනි වැඩමුළුවක පළවෙනි ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලදී මතක් කරනවා. ඉතින් මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා තේරෙන්නේ නැත්නම් ඒ පිළිබඳව හෝ ප්‍රශ්නයක් ලියලා දාන්න නැත්නම් ඉතරට වෙලා කතා කරන්න. ඉතින් මේ ටික තේරුණා කියන පදනමේ ඉඳලා අපි මෙතෙන් පටන් ලිඛිත ප්‍රශ්න වලට ලියන්ත ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මල්කාන්තිගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ මේ සතිವಾರය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ කමඨහන් අධ්‍යක්ීම් සම්බන්ධ ප්‍රශ්න හයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. වැලිමළුවේ සක්මන් භාවනාව පළමුව වම් පාය තබන විට වම ලෙසද දකුණ තබන විට දකුණ ලෙසද මෙනෙහි කරමින් ආරම්භ කළෙමි. ස්වල්ප වේලාවක් එසේ කරගෙන යන විට යටිපතුලේ වැලි තැවරෙන බවත් ඒ වැලි තුල ඇති ගල් කැට වැදෙන විට සියුම් වේදනාවක් දැනුණ බවත් අත්විඳෙමි. තවත් සමහර තැන්වල වැලි සීතලට දැනුණත් තවත් තැනක වැලි උණුසුම් ගතියක් දැනුනි. මේ අතර කුර සතුන්ගේ ශබ්දවල මේ අතරතුර සතුන්ගේ ශබ්දවලට වරින් වර හිත ගමන් කළ බවක් දැනුණත් සක්මන් භාවනාවේ වම දකුණ මෙනෙහි කිරීමට ඒතරම් බාධාවක් නොවුනි. අද දින මගේ සක්මන් භාවනාවේ දැනීම එසේ වූ අතර විනාඩි 40ක් පමණ එය කරගත හැකි විය. පරයන්ක භාවනාව සක්මනට පසුව පරයන්කයට වාඩි වී මම දැන් මෙතන යයි සිතාගෙන ටික වේලාවක් සිටින විට හුස්ම රැල්ල දැනෙන්නට විය. එය නාස්පුඩු දෙකින්ම ඇතුල් වෙන බවත් නාස්පුඩුවල විවරවල වැඩි ඇතිල් වී පිටවන බවත් වෙන වෙනම අත්පින්දෙමි. අද දින මගේ භාවනා අත්දැකීම් මෙසේ විස්තර කළෙමි. ඔබ වහන්සේට දීර්ඝාෂමෙන් නිදුක් නිරෝගී තිර ජීවනයම අත්වේවා. සක්මන ගැන තබන වෙලාවට, පය තියෙන වෙලාවට වැලි පොළවේ ආකෘතිය උණුසුම සිසිලස ඒ දේ වැටහෙනවනම් බලන්න සක්මනෙන් තොරව සක්මන් මළුවේ එපිටට ගිහිල්ලා Taman නාන්න යනකොට දාහනේ ගන්න යනකොට ඊළට පහට පඩි නගිනකොට මේව වැටෙන්නේ නැද්ද කියලා. සක්මණේ ලබාගත්ත මේ ඒ සඳහාම යෙදී ගත කරනකොට ලබාගත්ත මේ පය තබනකොට දැනීම දැනීම ඒ සඳහාම නොවි වෙන ගමනක් යනකොට ගත්තත් ලැබෙනවද කියලා බලන්න යන්තම් උනත් ලැබෙනව නයි ලොකු දෙයක්. එයිසම මේ සක්මණේ තියෙන ආනිසංශය තමයි ඒක එදිනෙදා වැඩවලට පොඩ්ඩක් ඉඟියක් දෙනවා. පාදයකට නැත්නම් පාද සංවේදී භාවයට මේ වැටෙන දේ අපි එදා වැඩ කරනකොට යමක් අල්ලනකොට අත ගන්නකොට කකු අත් දෙකටත් වැටෙනවද? ඉතින් අත් දෙකට පාදයකට වැටෙනවා මුළු දවසම සතියෙන් තමයි. ඊට පස්සේ පරියන්ක ගැන කතා කරනකොට ඒ හුස්ම ගැන රැඳීම නාසිකාග්‍රේ වැටෙනවා නම් ඒක හුස්ම බවක් දන්නවා නම් ඒ කියන්නේ හිතලුවක් නෙවෙයි කියලා පුළුවන් තරම් බලන්න ආස්වාස හුස්ම රැල්ලයි පස්වාස හුස්ම රැල්ලයි එකිනෙකට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද කියලා. අඳුර ගන්න පුළුවන් නම් ඒ තොරතුරු මේකට දාන්න. ඉතින් ඒක ලොකු අර මෙතෙක් ගියේ ගමනේ තව ඉදිරි දෙමන් සංදියක් වෙනවා. ඒ දෙමන් සංදියෙන් ගියොත් මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා ඊටත් වැඩිය සූක්ෂම දෙයක් වෙනවා. ආස්වාසයෙන් ආස්වාසයටත් වෙනස් සම්බන්ධයක් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයටත් වෙනස් සම්බන්ධයක් තියෙනවා. ඉස්ලාම ආස්වාද ප්‍රස්වාස්තික අඳුරගත්තට පස්සේ පුළුවන් ඊගාව අභ්‍යාසය. අභියෝගය ඉස්සලගත් ආස්වාසය ඊගාවට ගන්න ආස්වාසය වෙනසක් තියනවාද? විනාඩි දෙක තුනක් යනකොට ඒක ගොරෝසු වෙනවද, සියුම් වෙනවද, ප්‍රිය වෙනවද, අප්‍රිය වෙනවද, ලං වෙනවද, දුර වෙනවද, ඇතුළට යනවද, පිටතට යනවද කිය අන්නේ වෙනස්කම් ටික දැන ගැනීමට යොමු වෙන එක තමයි කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඒ නිසා මේ සක්මණේ පරියන්ක ලැබිච්ච අත්දැකීම මේ විදිහට විස්තර වෙලා පැතිරලා යන විදිහට කටයුතු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පරයන්කය කය සැහැල්ලු කර වාඩි වී මම දැන් මෙතන යයි මෙනෙහි කර සතියෙන් නාසිකාග්‍රේ සහිත පෙදෙස දෙස බලා සිටිමි. ටිකකින් එක් නාස්පුඩුවකින් හුස්ම රැල්ල ප්‍රකට වීමට පටන් ගනී. ඒ දෙසම බලා සිටින විස විට ආස්වාසයේ දිග බවත් ප්‍රස්වාසයේ කෙටි බවත් දැක්කෙමි. වරක් ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ කැඩි කැඩි ඉහළ පහළ යන බව දැක්කෙමි. මේ මුල මේ මැද මේ අගයයි දැකපු හුස්ම වාර කීපයකුත් තිබුණා. පර්යංකයට වාඩි වී විනාඩි 10කින් පමණ පසු හුස්මේ ලක්ෂණ ප්‍රකට නොවන ස්වභාවයකටපත් වුණා. මින් ටොෆි එකක් අද්දී මුඛයට 아무තු වෙනසක් දැනෙන්නාක් මෙන් මනස විස්තර කළ නොහැකි තලයකටපත් වුණා. උඩුකය එකට බැඳී හිර වී වාගේ තිබුණා. නාසිකාග්‍රේ දෙසට සිත යොමු නැවතත් යොමු කළා. හුස්ම දැනුනේ නැති නිසා සැහැල්ලුවෙන් බලා සිටියා. සිතවිලි ගලා ආවා. සිහියෙන් ඒ දෙස බලා සිටියා. ටික වේලාවකින් නොදැනුවත්වම දිග කතාවක්ද ගොතාගෙන සිටිය විටයි නැවත සතිමත් බවට අරමුණු වුනේ. නැවත තද සතියෙන් සිතුවිලි දාමේ දෙස බලා සිටියා. ඒවා ඇති වෙලා නැති වෙලා ගියා. නැවතද සිතුවිලි වලට යට වුණා. මෙලෙස පැයක් පමණ යද්දී මනසේ කලින් කියූ අමුතු තත්ත්වේ නැති වී කයෙහි වේදනාවන් දැනෙන්නට පටන් ගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් සුදුසු උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අපි අර පළවෙනි එක්කනා දීපු පරියංකේ පිළිබඳ කමඨාන් වාතාවත් මේ දැන් අහන්න ලැබිච්ච පරියංගේ පිළිබඳ වාර්තාවක් ගත්තොත් අර පළවෙනි එකනට දුන්නා වගේ උපදෙස් දුන්නා වගේ මෙයා ඉදිරියට ගිහිල්ලා මේ ආස්වාසිය මේ ප්‍රසවාසය කියන එක වෙනස දැකලා වාර්තාකරන්න හැකියාව තිබිලා තියෙනවා. ඒක දැන් සභාගත වුණා. ඒතර මේක සිද්ධ වෙන්නේ මේ නාස්පුඩුවේ ආශ්වාසයේ දිගට වැටුණා ආදි වශයෙන් විස්තර කියනවා. ඊට පස්සේ ක්‍රමයෙන් යද්දී ඒ දැකපු ආශ්වාස ප්‍රශ්වාස කඩ කඩ වෙවි යනවා. මේ මුල මේ මැද මේ අග වශයෙන්මුත් තේරෙනවා. ඊට පස්සේ අර කියපු ආස්වාසයෙන් ආස්වාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස කියනවා. විනාඩි 10ක් විතර යනකොට මේක අප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. නොපෙනී යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා වගේ විසිතුරුව විචිත්‍රව පේන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඒකත් මේ කෙනා දැකලා තියෙනවා. මුලදී පටන් ගන්නකොට හොඳට විස්තර විභාග සහිතව පේනවා. පහු වෙනකොට පහු වෙන ටිකක් බොඳ වෙලා නොපෙනී යාම. ඒ නොපෙනී යාම සියුම් වීම කියලත් පොතේ සඳහන් වෙනවා. නීරස උණයි කියලත් පොතේ සඳහන් වෙනවා. ඈතට ගියයි කියලත් පොතේ සඳහන් වෙනවා. ඒ කොයි එක හෝ එහෙම වෙන බව වාර්තා කරන්නේ බොහෝම සුළු පිරිසයි. මට ආනපන එපා වුණා කියලා කියන්නේ රෑ 12ට විතර පිටත් වෙලා යනවා යන්න ගෙදර මේ මඟුල හරියන්නේ නැහැ අපා මේ භාවනාව ආනාපානෙ නොපෙනී ගියයි කියලා ඒක තරහට අරගෙන ගෙදර යනවා. ඉතින් එතකොට ඉන්දට ගණිතයක් වෙන්නේ මේ විදිහට ලියනවා නම් බලන්න ඉන්නකොට ඉන්නකොට මේක බොඳ වෙලා ගියා නොපෙනී ගියා නීරස වෙලා ගියා කියලා ඒක ඒ කෙනාට මේ වගේ කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් මේ භාවනා දියුණුවක් මේ සිද්ධ වෙන්නේ කියලා. එහෙම ලියන්නේ නැතුව අතකසා දාලා යන කෙනා මාර පාක්ෂික පැත්තට වැටෙනවා. වරදවා තේරුම් ගත්ත වෙනවා. ඉතින් ඒකකොට වග වෙන්න බෑ. මොකද ඒවා වාර්තා කරන්නේ නැති නිසා. එතන මේ වාර්තාව අට වැඩිය පියවර කීපකින් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බොහොම සාන්ත තත්ත්වකට එනවා. හිත ඇවිල්ලි ඉවර වෙලා බලාපොරොත්තු නැති විදිහට ආයෙ හිතවිලි ධාරාවක් එනවා. ආයෙ ටික වෙලාවක් ගියාම ඒක නැති වෙලා ආයෙ සාන්ත වෙනවා. ආයෙ ටික වෙලාවක් යනකොට හිතවිලි ධාරාවක් එනවා. ඔහොම මේ අර උපයාගත්තු తত্ত্বය වරින් වර අභියෝග වෙනවා. ඒක දිහත් බලන්න හිතයි කියලා තියෙනවා කරදරයක් නැතුව. හරිම අමාරුයි බලන්න ඉන්න. උගදෙනකොට හිතනවා මේ අර විවිධකේ කඩාගෙන හිතවිලි එනකොට මේ සතිය කැඩිලා වෙන්න ඇති, මගේ සීලෙ නැති නිසා වෙන්න ඇති කියලා Tamanට දෙස් දී ගන්නවා. එහෙම නැත්නම් ආයසරයක් ඒක සම්සුන් දෙනකොට හිතෙනවා මම හරි දක්ෂයි භාවනාවට මගේ මේ ප්‍රයත්න නිසා ගුරුසුදී සංසිඳනවා කියලා ඔය එකක්වත් නෙවෙයි වෙන්නේ මේ භාවනාවේ හැටි ගුරුසු වෙනවා සංසිඳනවා ගුරුසු වෙනවා සංසිඳනවා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් පැහැදිලිවම ආරම්භයේදී මේකට සූදානම් මනසකින් යගිය කෙනාට විතරයි බලන්න පුළුවන් මේ ඔක්කොම කරන්නේ ඔකට අර අත දාන්න හදනවා අවුල් කරගන්න හදනවා හිතවිලි එනකොට එලවන්න හදනවා එහෙම නැත්නම් අර විවේක එනකොට ඒකට කෑදර වෙනවා. ওই දෙකෙන්ම වෙන්නේ අවුලක්. ඒ දෙකම දිහා සූදානම් වෙලා ගිය කෙනාට බලන්න පුළුවන් මේක මම නෙවෙයි මේ භාවනා හැටියක් කියලා. නමුත් අද වැඩමුළුවේ පළවෙනි දවසේ නිසා හැමෝගෙම මේක බලාපොරොත්තු වෙන්න බෑ. ටික ටිකට භාවනා කරපු කෙනෙක්ගෙන් නැත්තම් වැඩමුළුවක දවස් 4 5 යනකොට නම් මේක නිතර නිතර එයි. මම මේ බැලුවේ ඉස්සෙල්ලා එකයි මේකේ දෙකේ වාර්තාගත කිරීමේ දක්ෂතාවය පෙන්වලා දෙන්න. බොහෝ විට අර පළවෙනි ලියුපෙකනත් ওই ටික දකින්න ඇති. ලියන්නේ නැහැ. ලියන්නේ නැහැ. ඒ මොකද එයා හිතනවා මේ වැරදිලක් කියලා. එයා හිතනවා මේ මට භාවනා කැඩලයි කියලා. නමුත් කවදාද ලියන්න පටන් ගත්තොත් භාවනාදී වෙන හැම දෙයක්ම කුසලයක්. භාවනාදී වෙන හැම දෙයක්ම කුසලයක්. යෝගාවචරයේ තියෙන ජඩ ගතිය නිසා යෝගාවචරයේ නැහැදිච්ච ගතිය නිසා 150ක විතර නොලිය අතාරිනවා. මේවා ලිව්වොත් මිනිස්සු ඉස්සරහට බනි. මේක මගේ දෝෂයක් වෙයි කියලා. ඉතින් අන්න ඒක ඉක්මවලා ඉදිරියට යන්න සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ ලාභයක් තියෙනවා. පුද්ගලිකව ඔය දෙන්න වෙන් වෙනව කමඨාන් සුද්ධ කරන්න මට මේ අදහස ඉදිරිපත් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේ ලාභයක් තියෙනවා. ඒ නිසා පළවෙනි එකනටත් මේක පෙර උරුවක් ආදර්ශයක් වේවා. දෙවෙනි එකනත් මේකට සූදානම් වෙලා. මේ මොන જાති වුණත් මේක දිහා බලාන හිටියොත් භාවනා ඔය අරමුණ පළවෙනි වතාවට සිවුම් එකකම් බලා හිටුවෙන් එින් එහාට මම යා ඕනෙම නෑ භාවනාවට. මම යා හිටියොත් කරන්නෙම අවුල. අන්න එතෙන්ද ගියාට පස්සේ මම යා නැතුවත් එතෙන්ට යනකම් භාවනාව මෙහෙවන්නත් ඒ දක්ෂකම හුඟව දෙනෙකුට නෑ. ඒ නිසා සූදානමින් යන්න එලවන්න ඕනේ තාක්කල් එලවන්න භාවනා විශ්ින් භාවනා යන්න පටන් ගත්තාම ඒ දේශ බලාන පූර්ණ අවදියෙන් නින්දට වැටෙන්නේ නැත්නම් නැගිටින්නේ නැතුව අවදියෙන් බලන් ඉන්න පුළුවන් නම් ඉන් ඉදිරියට භාවනා සිද්ධ වෙන්නේ භාවනා විසින්මයි එක පරියන්කයක් නෙවෙයි කීපයක් යනකොට තමන්ගේ ඒ පෙරමග ලකුණු සුබ ලකුණු පහළ වෙයි ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල දිස බලා සිටින විට නාසයේ අග උණුසුම් සීතල ගතිය හොඳට දැනෙනවා ටික වේලාවක් එදෙස බලාගෙන සිටින විට ඇඟේ විදුලියක් යනවා වාගේ දැනෙනවා. ඉන්පසු මූණේ සහ බැල්ලේ කූඹි දුවන්නා වාගේ සිදුවීම් සිදුවෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේකින් අවවාදයක් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ දැනෙන කරුණු තියෙද්දී Tamanට සතිය පවත්වන්න පුළුවන්ද? මූල කර්මත්තානේ ඇහි දුරින් පවත්වාගෙන යන්න පුළුවන්ද බැරිද කියන එක ඇහුවොත් සභාවේදී උත්තර දෙන්න කැමැතිද ලියපු එකන. අත උසන්න කැමැතිද මේ වාර්තා ඉදිරිපත් කරපු එකන. ඔව් මෙතෙන්ද එන්න වෙනවා මේ ඉස්සරහට එන්න පුළුවන්. ආයසරයක් එළියුමේ අන්තිම වාක්‍ය හතර කියවන්න මේ මයික් එකට යන්න අරති. මේ අන්තිම වාක්‍ය හතර ආයසරයක් කියවන්න. ටික වේලාවක් බලාගෙන සිටින විට ඇඟේ විදුලියක් යනවා වාගේ දැනෙනවා. ඉන්පසු මුහුණේ සහ බෙල්ලේ කූඹි දුවන්නා වාගේ සිදුවීමක් සිදුවෙනවා. ඒ ගැන කරුණාවෙන් පහදා දෙන්න. ඔය එතකොට මේ දැන විදුලියක් වාගේ කූඹින් වගේ දැනෙද්දී Taman සතියේ ඉන්නවා කියන විශ්වාසය තියෙනවා නැත්නම් මේ සතිය කැඩෙනවද? ඒ වගේම ඒ තියේදී Tamanගේ මූල කර්මස්ථානේ පවත්වාගෙන යන්න පුළුවන් වෙනවද? නැත්නම් ඒකට මේකෙන් හිරිහැර වෙනවද? අරියාදු වෙනවද කියලා ප්‍රශ්නේ. අන්මහසිතින් අර මේ කරගෙන යනකොට මිතර ඒ කූඹි කන්නා වගේ දැනුව අපහසුතාවයකටපත් වෙනවා. අපහසුතාවයටපත් වුණාට සතිය කැඩිලම යනවද නැත්නම් සතිය නෑ සතියෙන් ඉන්නවා. එතකොට අපහසුතාවයටපත් වීම නිසා මූල කර්මතාණ්ඩ යන්න බැරුව යනවද නැත්නම් ටිකක් දුරස් වෙන එකද වෙන්නේ? ඒ කියන්නේ ඉතින් කසන්න කසන්න හිතෙනවා. කමන්නේ ඒක කැසුවට කමක් නෑ. නමුත් ඒක භවනාට සතියට මූල කර්මස්ථානට බාධාවක් වෙන්නේ නැත්නම් මේ කරන්න හදන්නේ මේ අර දියර ආහාර කව කව හිට පොඩි එකාට පොඩ්ඩක් බත්තර ටිකක් කණ්ඩායම්. දුනු මිරිස් නැතුව. කෑවට පස්සේ උකට බඩ යනවා තමයි. ඉතින් අහන්න දෙයක් ඇයි? ඊට පස්සේ ටික කාලයක් ගිහලා ඒකට හුරුනන්න පස්සේ ඌට කිරි හොදිත් එක්ක විතරක් දෙනවා. ඒකල ඌට කන්න දෙනවා. ඌගේ කනෙත් ඔබා ගන්නවා, ඇහෙත් ඔබා ගන්නවා, කටෙත් ඔබා ගන්නවා. එතකොට ටිකක් ආයෙ බඩ යනවා. ඉතින් මේ වගේ ටික ටික ටික බඩ බොක් හයි වෙන්න ඒ ඝන ආහාර පුරුදු කරනවා. ඒ වගේ තමයි භාවනා කරනකොට ඔන්න කහනවා. ඔන්න විදුලි එළිය එනවා. මේවා තියෙද්දිත් දිගට සතිය පවත්වන්න නම් අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ පොඩි පොඩි හිරිහැරනම් තියෙනවා කෙනෙහිලිකම් තියෙනවා නමුත් සතිය පවත්වන්න පුළුවන් කියලා. පුළුවන්. එහෙම ළමිස්සි ගතියක් හිතේ තියෙනවද? පුළුවන්. නාකි ගතිය නැහැ. <laughs> ඒ ඕකෝක් ගාලා හරියන්නේ නැහැ. උඹ ළමේශියක්. එච්චරනේ අන්නේම කෙලින්ම කියනවනම් ඔය කෙල්ලෝ හොල් තමයි හැම වෙලෙම ගෙදර වැඩපල කරත් සතියින් වැඩ කරා. කෙල්ලෝ හොල්මන් ඔය කෙල්ලෝ ඉන්න ඔයටත් වැඩිය චරිචුරු ගන්න. ඒ නිසා ඒ කොයි එකාවත් අපේ සතිය වැඩි දියුණු කරන්න අපේ සතිය ඝන බහල කරන්න කරන දේ ලිව්වට කමක් නැහැ. නමුත් අනිත් දවසේ බලන්න මේ තියෙද්දිත් මට ඉදිරියට යන්න පුළුවන්. කැහුවත් කමක් නැහැ මං සාහිතිකයක් දෙනවා. කහල ඉවුනට පස්සේ සතිය ආපහු පීටනවා. ඒක තමයි යෝගේ තියෙන ලාභේ. ඒ නිසා කහන්න නැතු වෙනවා හොඳයි. ඒක ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා අනිත් දවසේ ওই රචනේ ලියලා අන්තිමට වාක්‍යයක් කියන්න ඕනේ. මෙවුවා තියෙද්දිත් මට යම් ප්‍රමාණයකට සතිය පවත්වන්න පුළුවන් ද බැරිද? යම් ප්‍රමාණයකට මූල කර්මත්තානේ පේන දෙක් මානද කියන වාක්‍ය ලිව්වනම් එහෙනම් තමටහන් තමන් අතිම තමන්ට සුද්ධ වීමක් වෙනවා. තේරුණාද? තේරුණා. මොකද්ද තේරුණේ? භාවනා කළ අන්තිමේදී අර සතිය පිහිටව ගන්න පුළුවන් නම් කොයි වෙලාවෙ සතිය පිහිටවන්න පුළුවන් නම් පරියන්කේ වාරු සිටින් ආනාපාන සතිය. කොයි වෙලාවෙ සතිය පිහිටන වෙලාවද විශේෂයෙන් අපි දැන් කතා කරුවේ විශේෂයෙන් ඉතින් වාඩි වෙලා ඉන්නකොට ආනාපාන සතිය වාඩි වෙනකොට නාසිකාග්‍රේ සිහිය පිහිටුවාගෙන ඉන්න එක කරන්න පුළුවන් සතිය. ඊටත් වැඩිය මේ කහන වෙලාවට අකුරු ඉදිරි වගේ එන වෙලාවට පුළුවන්ද? පුළුවන්. ආයසරයක් කියන්න බෑ මොකද්ද පුළුවන්? මේ දැන් කසම වගේ වෙලාවට ටිකක් අපහසුතාවය වෙනවා. ඊළඟට ඒ වුණාට ඉතින් ඒක වීරියෙන් ඒ කටයුතු කටයුත්ත කරනවා. ඔන්න ඕකට තමයි වීරිය කියලා කියන්නේ. චරිචුරු ගානකට නෙවෙයි. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල ඇතුළු වන පිටවන අයුරු නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකදී පිටවන හුස්ම රැල්ල උණුසුම් බව දැනුනි. අරුමුණු වලින් තොර හිස් බවක් දැනුනි. නැවත හුස්ම රැල්ල ඉහළට පහළට වශයෙන් ගමන් කළේ. මෙනෙහි කරමි. ශාරීරික වේදනාවක් දැනුනි. රිදෙනවා රිදෙනවා යයි මෙනෙහි කළෙමි. වේදනාව තුනී වී යන අයුරු නිරීක්ෂණය කළෙමි. සක්මන් භාවනාව. ඔසවමි, ගෙන යමි, තබමි යනුවෙන් මෙනෙහි කළෙමි. ඇතැම් අවස්ථාවල සමබරතාව ගිලිහෙන්නට වෙන් ගියේය. නැවතත් ඔසවමි තබමි යනුවෙන් භාවනාවට පිවිසෙමි. සිරුරේ බර වමෙන් දකුණට දකුණෙන් වමට සම්ප්‍රේෂණය වන අයුරු නිරීක්ෂණය කළෙමි. එච්චරයි. ඔය ඒ විදිහට මේ සක්මණ ගැන කතා කරනවා නම් ඒ තමාට වෙලාවට ඒක හොඳට සක්මණටම ඉස්සරට හොඳට හිත බලහින්නකොට නිකන් තෝන්තු වෙන ගතියක් වගේ වැනෙන්න යනවා වගේ නිදිමත වගේ නිකන් පිරිමි කෙනෙකුට නම් බිව්වා වගේ තේරෙනවා. ඉතින් ඒක පාලනයෙන් ගිලිනා වගේ මේ දැනෙන එක නිසා උග දෙනෙක් හිතනවා මේ වැරදිලා පැටලිලයි කියලා. නමුත් ඒ தත්ත්වයේ තියෙද්දි පටන් ගත්ත තැනින්ලා මේ තාක් ගෙනාපු සතිය ඉතිහාසය දිගට පවත්වන්න පුළුවන්. එතකොට මේ රූප ධර්ම වල ඉඳලා හිත හිමීට නාම ධර්ම වලට යන්න හදන්න. කම්මැලිකමට, පාලනය කරගන්න බැරි ගතියට, ඒතියෙදි දිගට පවත්වන්න පුළුවන් ගතිය තේරෙන පටන් ගන්නවා. ඉතින් හුඟ දෙනෙක් හිතන්නේ විශේෂයෙන්ම ආධුනිකයෝ මෙච්චර ඉක්මනට භාවනා දියුණු වෙයි කියලා. ඔය ඕනම කෙනෙක් හිතනට වඩා ඉක්මනට භාවනා දියුණු වෙනවා. යෝගාවචරයාගේ තියෙන සැකේ නිසා, යෝගාවචරගේ තියෙන ධර්මයේ නොදන්නකම නිසා අරකට උණු වතුර වක් කරනවා, අකුල් හෙලනවා, මූණට කියලා ගන්නවා. මොනත වැඩි වෙලා යන්නේ ඕක පුරුදු වෙන්න. ඉතින් එහෙම අකුල් හෙලුවොත් එයා ඉන්නේ නැතුව යනවා යන්නේ. අකුල් හෙලන්නේ නැතුව මේ තීද්දි සතිය පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් සහ සමාන කුසලතාවයක් තියෙනවා. ඒක නඩත්තු කරා. අන්නේ හැකි සංඥාව, අන්නේ පෞරුෂත්වය ඒකේ ප්‍රතිමූර්තියක් තමයි බුදුහාමුදුරු කියන්නේ. ඔය එනේන දෙයට චර්චුරුකක හිටියනම් අපිට මෙතන බුදුහාමුදුරුගේ පිළිමේ තියාගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. බුදුජානක කෙනෙක් පහන ඌවත් දෙයක්ද ඌකත් ගණන් ගන්න දෙයක්ද ඒ තියේදී සතිය පවත්වන්න පුළුවන් කියලා අර අම්මා අන්තිම ප්‍රතිපේකමයි මම කියන්නේ පරියන්කෙත් එච්චරයි ඒ වගේ ඒකට ලෑස්තිලා යන්න මේ ලෑස්තිලා යන කෙනාට ඕවා ප්‍රශ්න නෙවෙයි ලෑස්තිලා යන්නේ නැත්තේ මෙට්ටහි වෙච්ච කට්ටිය භාවනාව කුරුවල් වෙච්ච කට්ටිය අලුත් කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෑ විශේෂයෙන්ම කතෝලික කෙනෙකුට මේක කියලා දුන්නා නම් මුස්ලිම් කෙනෙකුට කියලා දුන්නා නම් හින්දු කෙනෙකුට කියලා දුන්නා නම් පොඩි ළමයෙකුට කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ මේ බෞද්ධයාට විතරක් ඕක ප්‍රශ්නයක්. ඒ මොකද එයාට බලාපොරොත්තු වෙනවා මෙහෙම වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැතුව එන එකට අනුග්‍රහකරනද එතකොට පුදුම වේගකින් අපිට හිතා ගන්න බැරි වේගයකින් මේ සතිය වැඩෙනවා ඒත් එක්කම පිටිපස්සෙන් සම්පජඤ්ඤය ඇවිල්ලා අපිට තහවුරු කරලා දෙනවා ඒක වෙන්නේ නැත්තේ සැකෙන් බැලුවොත් වෙන්නේ මේක දිහා සැකෙන් බැලුවොත් වෙන්නේ නිසකව බලන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානා සති භාවනාව භාවනාවට ආස්වාස ප්‍රස්වාස සිත යොමු කෙලෙමි සිත අරමුණෙහිම පැවතීම විසිරීම සිදුවිය නැවත සිත ආස්වාස ප්‍රාස්වාසයේ වෙතම පැවති ඇඟ සීතල අත් ගැස්සීම දැනුනි පැය භාගයක් පමණ අරමුණෙහි සිත විසිරෙන්නේ නැතුව පවති. එකපාරටම සිත බොඳ වී යනවා වාගේ තේරෙනවා. නිකන් අරමුණක් නෑ වාගේ. ශරීරයක් නෑ වාගේ. මේ විදිහට මට ටික වේලාවක් සිටින විට පපුව ඇතුලෙන් නිකන් මයින් හමක් ඇදෙනවා වාගේ දැනෙනවා. භාවනා අරමුණට පැමිණෙනවා. මේ ස්වභාවය කුමක්දයි පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ විදියට එනේන දෙයට අනුග්‍රහ කරගෙන ගියොත් මේ ලස්සන තිබිච්ච ආනාපානේ නෑ කියලා හිත පැහැදිලිවම පෙන්නලා දෙන්න. පණ තියෙනවා මැරිලා නෑ, නිින්ද ගිහිල්ලා නෑ, සතිය තියෙනවා ආනාපානේ නෑ. ඊට පස්සේ ආ හරි නෑනේ කියලා බලනකොට මේ ඕන් තියෙනවා කියලා ආයෙ ගනනලා පෙන්නනවා. දැන් ආයෙ තියෙන ওই තියෙන ආනාපානේ තමයි කියන්නේ. එතකොට තියෙනවා. ඉතින් ඒ නිසා මේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය මැවීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය මැවීම කියන මේ ගූඪ ධර්මයේ, গুপ্ত ධර්මයේ මේ මේ නැත්තම් මේ මැජික් එක භාවනා කරපේකනට තේරෙනවා. නොකරපේකනෝ නම් කොහොමඩක්ක කියලා දෙන්න බෑ. මේ තිබිච්ච හුස්ම නැහැ. ආ ඔව් නැහැ. හරි. කියලා බලන්න ඔන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ මේක තියෙනවා කියලා බලන්න ඔන්න ආයෙ නැහැ. ඔන්න ආයෙ තියෙනවා. ආන්නේ විදිහට මේ ඇති නැති ද්‍රව්‍ය අද්‍රව්‍ය ඊට වගේම අරමුණ සහ අරමුණ නැති ගතිය නිමිත්ත සහ අනිමිත්ත ළඟ ළඟ තියෙන. කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. මොකද අපේ මූල ධර්මයක් තියෙනවා. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවායි කියලා. මෙතෙන් ගියාම තියෙනවා බැලුවොත් තියෙන දේ නැහැ. නැති දෙයක් පේනවා. ආයසර තියෙන පෙන්න පෙන්නවා. ඉතින් එතකොට තමයි මනෝබුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමය. මේ සියලු ධර්මයන් මනෝපූර්වකවා, මනස පූර්වංගමයි, මනස ශ්‍රේෂ්ඨයි, මනෝමයයි. එතකොට ඇස් දෙක අරලා බලાવી මේක පුරුදු වුණාට පස්සේ එමනම් මේ සාමාන්‍ය වෙලාවෙ ගන්න හුස්මත් මනෝමයමද නැත්නම් අර වගේ භාවනාදී දකපු හීනයක්ද අඩ හීනයක්ද මිරිඟුවක්ද මොකද්ද කියලා. ඒක තේරුම් ගන්න ගොඩාක් කල් බලන්න ඕන. මේ භාවනාදී මේ නැතිව මතුවෙන ආනාපානියත් මනෝමය වගේ තේරුණා නම් මේ සාමාන්‍ය වෙලාවට ගන්න හුස්මත් බොහෝ විට මනෝමයයි. මේ හුස්ම මෙහෙමනම් රාග ద్వේෂත් ඔක්කොම මනෝමයයි. හුස්ම ගැන මන්ද උදාසීන අරමුණක්. ඉතින් මේ නිසා මේකට මේක වෙන්න පුළුවන් දෙයක් කියන එක එහෙම නැත්නම් මේක ලෑස්තිලා යන මනසෙන් ගියොත් එයාට කියනවා එයාට සද්ධාව තියෙනවා කිය. එහෙම නැත්නම් මේ භාවනා පේන දේ අදහන්නේ නැති වුණොත් ඉතින් එයාට බුදුන් කෙරේ සද්ධාව තියෙනවා කියලා හිතන්න අමාරුයි. ධර්මයේ කෙරේ සද්ධාව තියෙනවා කියලා හිතන්න අමාරුයි. සංඝයා කෙරේ සද්ධාව තියෙනවා කියලා හිතන්න අමාරුයි. තමන්ගේ සීලයේ කෙරේ සද්ධාව තියෙනවා කියලා හිතා ගන්න අමාරුයි. ඉතින් ඒවට පණෙන්න නම් මේ භාවනාදී පේන දේ වෙන්න පුළුවන් දෙයක් විදිහට එහෙම නැත්නම් බාර ගන්නා සුළුව එහෙම නැත්නම් කියන අනිච්ච සංඥාවෙන් යන්නේ ඕන දෙයක් ඕන දෙයක් වඩපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ නා පුදුම සතුටක් වෙනිනවා වෙනස් වීම දකින්නකොට. එහෙම නැති කෙනාට වෙන්නේ වෙනස් වෙච්ච ගමන් අරියාදුවට හිටි හැරේට ඇයි මෙහෙම වෙන්නේ කියන තර්කයට ගියාම ඇඹුල්මයි හැමදා. එයා ඇඹුල්ම කන කෙනෙක්. අර ඕන දෙයකට යන්නේ කෙනාට බොහොම ඉක්මනට gediye ඉදෙනවා. එතකොට ඉදිච්චම කන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් ඇඹුල්ලමටමයි කැමති. මොකද වෙන දේ ලියන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, ඉදිරිපත් කරන්නෙත් නැහැ. හිතනවා මේක ඇබැග්ගයක්. මේක අරියාදුවක්. මේක පිටපොට යෑමක්. මේක මගේ දෝෂයක් කියලා හිතනවා. ඒ නිසා මේ විදිහට වාර්තා කරොත් නම් කියන්න පුළුවන් ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය මෙවීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය මෙවීම කියන මේ මනෝමය සංසිද්ධියට යන්න ওই අවුරුදු ගණන් පාරමිතා පුරන්න ගතක් ඕනේ නැහැ. භාවනාවට හිතියොද බලන්න හිටියොත් මේ සද්ද ඇහෙනවා ආය නැතු යනවා. ඉතිවිලි එනවා ආය නැතු යනවා. ආය වේදනාව එනවා නැතු යනවා. හුස්ම තියෙනවා තියෙන තැන නැත්තන්ට. නැත්තනින් ඇත්තන්ට එනවා. ওই ඕන දෙයකට ලෑස්තිලා යන්න පුදුම සහැල්ලුවකින් නැගිටින්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී පයේ ස්පර්ශය මෙනෙහි කළෙමි. ලනුපැදුරේ රළු බව දැනුණු පාදයේ යටිපතුලේ සමහර රූප කොටස් වලට පමණක් වේදනාව දැනුනි. එය දුක් වේදනාවක් ලෙස දැනුනි. වේදනාව හටගත්තේ ස්පර්ශ රූප කොටස් වලින්ම පමණක් බව වටහා ගතිමි. පාදයේ ටයිල් පොළවේ වදින විට ස්පර්ශ රූපයේ වෙනස් වූ බවත් එය සිසිල් සුඛ වේදනාවන් බවක් දැනුනි. වේදනාවෝ පිටින් විට වෙනස් වන බව වටහා ගතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ලී වාක්‍යයක් කියලා තියෙනවා මේ වේදනාව දැනෙන ස්පර්ශ වෙච්ච කොටස් වල විතරයි කියලා. මුතින් අපි බුද්ධ ඥානස කියන භාසපච්චය වේදනාව කියලා. අපි යමක් ඇල්ලුවේ නැත්තම් දැනුනේ නැත්තම් කවදාවත් දුක නැහැ. අපිට දුක එන්නේ අපි අල්ලපු දෙයින් විතරයි. මුතින් අපි අල්ලගන්නේ අපිට ඕනේ දෙයි. ඒ කියන්නේ අපි දුකට ඉච්චර කැමති. ස්පර්ශය නොකරන ලද කිසි දෙයකින් දුකක් එන්නේ නැහැ. මේ වෙලාවේ මේගොල්ලෝ මෙහි ඉන්න නිසා මෙහි හිත යොදාන හිටියොත් gedara ප්‍රශ්න මේගොල්ලන්ට බලපාන්නේ නැහැ. නමුත් මෙහි ඉඳගෙන gedara ප්‍රශ්න ස්පර්ශ කෙරුවොත් ඉතින් දුක එනවා. දැන් මේ හොල්මන් ටික මේ නිසා gedara ඉන්න අයට ප්‍රශ්නත් නැහැ. මොකද මේ ටික හිටියොත් අලි කරදරේනේ ගෙවල් වල. හැම මගුලටම ඇඟිලි ගහනවා. දැන් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. සාමයේ කුමාරයා සදා මේ මේ කුමාරයා සාම දානේ සැත වෙනවා මේ දවස්වල gedara ඉවු. මෙන්න මේවා පේන්නත් නැහැ මේ හොල්මන් දකින්නත් නැහැ. ඒ නිසා බුදුසසුන කියනවා තණ්හාය ජායති ශෝකෝ ඔබ මොකක් හරි ස්පර්ශ කෙරුවොත් දුකක් එනවා. ස්පර්ශ කරන දේ නැතුව බෑ නිසා අඩු කරපන්. හිතින් හෝ කමන්නේ ස්පර්ශ කරන දේෙන් විතරමයි දුක එන්නේ. ඉතින් ඒක දැනගත්ත දවසේ හිතනවා මේවා ලස්සනට බුදුරජාණන්සේ පටිච්චසමුපාදේ පෙන්නලා තිනවා පසපච්චය වේදනා. එනිසා ගොඩාක් දේවල් ස්පර්ශ කරන්න ගත්තොත් ගොඩක් දේවල් දුක. මරණ මෙහතේදී අපිට ගොඩාක් දේවල් කල්පනා වුණොත් ඔළුව අංජබජල් වෙනවා. ඉස්කල්ලාතුම තේරුම් අරගත්තොත් බොහොම දන්න කියන මධ්‍යස්ත දෙයක හිත තියාගෙන ඉන්න ඔක්කොම වෙනස් වෙනවා මෙහෙ කරන වෙනුවට මධ්‍යස්ත දන්න දෙයක හිත තියාගෙන හිටියොත් අර දේවල් වලට එන්න බැරුව යනවනේ ඇතුළට. සහිත නිතරම මූල කර්මස්ථානයේ සතියේ ඉරියව්වේ තියාගෙන ඉන්න ඒතර කිසිම කෙලෙසකට එන්න බෑ. ඒකත් අල්ලන්නේ මූල කර්මස්ථානයත් අල්ලන්නේ බොහොම සුඛ නම්ය විදිහට. බදා ගන්න අමෝර ගන්න යන්න එපා. හරියට කඩුවක් සූර ලෙස හසුරවන කඩු ශිල්පියා කඩු මිදෙන්නෙත් නැති වෙන විදිහට සුකනම විදිහට හසුරනවා. ඒක හසුරන හැසිරිල්ලෙන් පලියක් බවට පත් වෙනවා. ඕන දෙයක් ඉස්සරහන්න කඩුව වනන වැනිල්ලෙන් ගලක් වුණත් නැතර කරන්න පුළුවන්. ඒ සුකනම්මේ භාවය. ඉතින් අන්නේ සුකනම්මේ භාවයේ තියෙනවනම් පලියයි කඩුවයි දෙකම ඕනේ. එයා කඩුවෙන්ම දන්නවා ගලක් ආවත්, කඩුවක් ආවත්, මොකක් ආවත්, පොල්ලක් ආවත් කඩුවම වනවිල්ලෙන් කරන්න පුළුවන්. ඒ වගේ අර මූල කර්මස්ථානයේ සුඛනාමයේ විදිහට අල්ලන්න, ඒතර ලෝකේ තියෙන කුණු කන්දල් හිතින් ඇල්ලිලා අඩු වෙනකොට සමාන දුක් අඩුවීමක් වෙනවා. ඒක හොඳට තේරෙනවා ඇවිදිනකොට කකුල පුරාම දුක් නැහැ, පොළවේ ගැටෙන ටිකෙන් විතරයි දුක් වෙන්නේ. ඒකෙත් ලාභේ තියෙන්නේ අපි කකුල් දෙකෙන්ම ඇවිද්දට ගැටීම සිද්ධ වෙන්නේ එක කකුලක. ඒක නිසා බුදුරජාණන්සේ සතියට නමක් දීලා තියෙනවා ඒකාරෝ කියලා. ඒකාරෝ කියලා කියන්නේ පොළොවට තියෙන කකුලේ අර ඒක කියන අරයක් වගේ කරත්තරෝ දෙක මේ කකුල වැඩ කරන්නේ ඒ වෙලාවට කරත්තරෝ දෙක ගරාදියක් වගේ. එතන විතරක් සතිය පිටවන්නේ කියලා. ඒක කරනකොට අනෙක් කකුල ගිහිල්ලා ඉස්සරහින් පිටරනවා. ඒක තියෙනකොට මේක ගිහිල්ලා පිටරනවා. එතකොට අර බර ගන්න කකුල ස්පර්ශ කරන කකුලෙන් විතරමයි දුක එන්නේ. ඒ දුකෙන් විතරමයි නිවන් දකින්න පුළුවන්. ඉතින් කකුල මෙහෙම බර අරගෙන තියෙද්දී අල්ලපු ගෙදර මනුස්සය කකුල දිහා බල බල හිටියොත් ඕ ඊයේ වෙච්ච දේක් බැලුවොත් ඕ අනිද්දා වෙච්ච දේක් බැලුවොත් ඕ අනිච්චන් දුක්ඛම් බැලුවොත් ඕ ඉතින් සදා සෝත්ති තමයි. වේන දේ බලන්න. එතනමයි දුක තියෙන්නේ. ඒකෙන්මයි දුක ගෙවන්නේ. ඒක නිසා එක වාක්‍යයයි මම විස්තර කරේ මේ විදිහේ දක්නාසුලෝ කරගෙන යන්න දිගට මේ විදිහට භාවනා කරමින් අවංකව අහිංසකව වාර්තා කිරීම පුරුදු වේ. අන්තිම ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ආනාපාන සති භාවනාවේදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මාහට දැනුනේ උදරයේය. එය මෙනෙහි කරන විට පිම්බීම හැකිලිම ටික වේලාවකදී පපුව දිශාවෙන් දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාසයක් මෙනෙහි විය. තව ටික වේලාවක් යන විට මාගේ කකුල් කකුලේ මස් පිඩුවල වේදනාවක් දැනුණා. එය මම වේදනාවක් බව මෙනෙහි කළා. එය නැතිව ගියා. පසුව මා කල යුත්තේ කුමක්දයි කියා මාහට අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔය අර පිටින් ආපු අරමුණක් නැති වුණා නම් නැවත ගෙනල්ලා තමන්ගේ මූල කර්මතානේ හිත පිහිටන්න. නමුත් මේකේ නගේ පොඩි පටලැවිල්ලක් තියෙනවා. මූල කර්මස්ථාන වශයෙන් ගන්න උදරී පිම්බීම හැකිලීමද එහෙම නැත්නම් වරින් වර පැමිණෙන හුස්මද කියන ප්‍රශ්න එනවා. ඒ නිසා ඒ නිසා කියන්න පුළුවන් මේ පිම්බීම හැකිලිම පෙන්නත් ආනපාන පෙනුමත් හිතන්නේ නැතුව ඉඳගෙන ඉන්නවා කියන එක විතරක් ඉස්සරහින් තියාගෙන වේදනාව ඉවරනට පස්සේ නැවත මං ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් එහෙනම් ආයෙ අලුතෙන් භාවනා පටන් ගන්න. ඒතර සැක නැහැ. ඒතර කලියුත් දන්නවා. ඒ නිසා පිටින් ආපු අරමුණක් නැවත පිටත් වෙලා ගියාට පස්සේ තුනි වුණාට පස්සේ නැවත තමන්ගේ හැබෑ අරමුණට මූල කර්මත්තාන්ට සැබෑ නිවසට ගෙදර හිත ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒකට තමයි අපි මේ කලකොල භාවයක් ආවොත් කොතෙන්ද බලන්න ඕන කියන එක තමයි අපි මූල කර්මත්තානේ කියන්නේ. රාගයක් ආවොත්, ද්වේෂයක් ආවොත්, මොන දෙයක් ආවත් ඒ වෙනුවට මූල කර්මත්තානේ හිත දානකොට හිත උදාසීන වෙලා හිටිනවා. උදාසීන කියලා කියන්නේ රාග ද්වේෂ වලින් තොර වෙනවා. ඉතින් ඒ නිසා නිතරම දැනගන්න ඕනේ භාවනා කරන එක නම් මේ වගේ අමලියක් කරදරයක් කංකටොල්ලක් ආවොත් කොතෙන්ද හිත දාන්නේ? ඒක දන්නේ නැත්නම් භාවනා වැඩමුළු අසාර්ථකයි. කොයිම වෙලාවක හෝ Tamanට කලබගෑනියක් අමලියක් කරදරයක් ආපු වෙලාවේදී දැන් මං ඉන්නේ අමලියක කරදරයක මෙන්න මෙතෙන්ද ගියොත් මගේ හිත නිවි හැනෙනවා කියලා සංසුන් තැන දන්නේ නැත්නම් නිමිත්ත දන්නේ නැත්නම් අරමුණ දන්නේ නැත්නම් අනාතයි අසරණයි අඩු ගානේ පරියන්කේදී දැනගන්න මෙන්න මෙතන හිත තියන්න ඕන එහෙනම් සක්මනේදී දැනගන්න මෙන්න මෙතනයි හිත තියන්න ඕන එදිනදා වැඩවලදී එකක් දෙකක් අල්ලගෙන වැඩ දත් මදින වෙලාවක කෑම කන වෙලාවක හිත පිට යනවා වැඩි. නමුත් මෙන්න මෙතනයි හිත තියන්න ඕන කියලා දැනගෙන අන්තිර මුළු ජීවිතේ පුරාම කොයි වෙලාවෙ හිත කොයි තැනට නන්නත්තර වුණත් ගෙනල්ලා තියන්න ඕනේ මෙන්න මෙතනයි කියලා ඒ ගිනිගත් වෙලාවක ෆැක්ටරියක් පිරිස එකතු වෙන්න තැනක් හැමතැනම හැම ෆැක්ටරියම හදලා තියෙනවා. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් කියලා එකට කියනවා. ඇසෙම්බලි පොයින්ට් කියලා තියෙනවා. ඉතින් මම අර පන්නබඩු ගඩේකට ගියාට පස්සේ ඒ වගේ තිබුණ බෝඩ් එකක් තියලා මං ගෙනල්ලා හයි කරුවා මේ පොල් ගහ ගහ. අනේ රිලව් ගලවලා දැම්ම නැත්තම් මේ ගිනි ගන්නෑ ඒක වෙනම කතාවක්. නැත්නම් අර ඒ වගේ තැනක තියෙන්න ඕන නිසා හදිස්සියකදී එකතු වෙන්න ඕන තැන කියලා රිලව් දැනගත්ත බොරු බෝඩ් ගහන්න ඕන නෑනේ. ගිනි එන්නෙත් නෑ උන් ඒක කඩලා දාලා. ගෙවල් දොරවලවත් නෑ. නමුත් ඕස්ට්‍රේලියාව වගේ ගිනි ගන්න රටකට ගියොත් ඒක නැත්තම් කවදාකවත් ගයක් හදන්න දෙන්නේ නැහැ. කරදරයක් වුණොත් එළියට යන පාර තියෙන්න ඕනේ, එකතු වෙන තැන තියෙන්න ඕනේ. ඒක තමයි මූල කර්මස්ථානය කියන්නේ. අමලියක් කරදරයක් ගින්නක් ජලයක් භූමිකම්පාවක් ආවොත් වහාම මෙන්න මෙතෙන්ට යන්න ඕනේ කියලා. ඒ මම හිටියා එන්නේ ඉස්සලා වෙන අවසින්න්තික පොඩි ලස්සන සානුවක පන්සල තියෙන්නේ. ඒ සානුවේ භූමිකම්පාව පටන් ගත්තා. එතකොටම රේඩියෝ මොනවාද මේ ලවුඩ් ස්පීකර් බැඳගත්ත පොලිස් ජීප් ආවා. ජාතික ගුවන් විදුලියෙන් දුන වහාම කට්ටිය පිට කරන්න. පැය භාගයක් ඇතුළත මුළු ගමම ගෙනිලා ආරක්ෂක ස්ථානයකට තැන්පත් කරා. භූමිකම්ප ඉච්චර දරුණු වෙලා නැහැ. පොඩි පොඩි හානි වෙලා තියෙනවා පැය භාගයයි. මොකද ඒගොල්ලෝ නිතරම දැනුවත් කරලා තියෙන. හදිසියක් වුණොත් මෙන්න මෙතන එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව අපේ මිනිසුන්ට වෙලා තියෙන හදිසියක් වෙච්චාම පිරිස පුවක් කිත්ත ගලේ වගේ නන්නතර වෙලා දూరు. අමනයි. ඒ මොකද භාවනා කරලා නැහැ මූල කර්මස්ථානේ දන්නේ කලබලයක් වෙච්චාම මෙන්න මෙතෙන්ට ඵලයන් කියන එක දන්නේ හැම කෙනාම පැහිය වෙනවා අයියා වෙනවා කලකොල වෙනවා ඒ ඒ පිටස මාර්ගපාක්ෂිකයි ඒ කට්ටියට උදව් කරන්න බෑ. බුදුජානනාංශය අපිට කියනවා කලබල එනවා. ඒ නිසා ඕනේ ඉරියව්වක කලබලේ ආවොත් කොතනද හිත තියන්න ඕන කියලා දන්නේ නැත්නම් අහලා දැනගනින්. අඩු ගන්න පරියන්කේදී අඩු ගන්න සක්මනේදී. ඒ නිසා මේ ප්‍රශ්නේ තහලා තියෙන වේදනාව ගියාට පස්සේ කොහෙද එන්නේ? තපොදු උත්තරේ තමයි තමන්ගේ ඉරියව්වට හිත ගන්න කියලා කියන්නේ. ලිඛිත ප්‍රශ්නේ අවසන් ස්වාමීන් වහන්සේ වාචික. ඔය දැනට දා විනාඩි 10ක් අතේ ඉතුරු තියෙනවා මගේ ඔර්ලෝසුවේ. දෙකිට පස්සේ සමාපතයි කියලා නිවේදනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම ආර්දනා කරනවා මේ මම ඉදිරිපත් කරපු උත්තර මත හෝ පැහැදිලි කර ගැනීමක් මත හෝ අලුත් ප්‍රශ්න හෝ තියෙනවනම් මේක අවස්ථාවක් කරගන්නයි කියලා අත උස්සන්න අත උස්සනකොට එන්ඩ් ඉස්සරහට එන්න. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් සභාවට. මා විසින් ආනාපාන සති භාවනා කරමින් යන විට සමාධිගත වෙනකොට මගේ මුලේ මේ හිසේ පළවෙනි මේ පල්ලෙහා ඉඳන් හා විශාල විදිහට නිකන් හිරිවැටීමක් වගේ එනතර මෙනවා. මේ පල්ලෙහා ඉඳන් ඔක්කොම නිකන් මහා අමුතු විදිහට හිරිවැටෙනවා. මේ සමාධිගත වෙනකොටම ඒක හරියට වෙනවා. අනික ඇඟේ මස් පිඩු තනින් තනින් තනින් තනින් හරියට ඒක ප්‍රශ්නයක්ද ප්‍රකාශයක්ද නැත්නම් මොකක්ද කියන්නේ? මට මොලේ මට බයක් හිතලා මෙතන මේ හිසේ නිසා මොනවායි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒ සන්තෝෂ වෙන්න එපා. මොලයක් තියනවා කියලා තේරෙනවනේ. නෑ ඕක නැත්තම් ඇතුලේ ගොමනේ. මැට්ටනේ. දැන් අඩු ගන්න ඉසේකක්මක් තියෙනවනේ සන්තෝෂ වෙන්න ඔළුව තියෙනවනේ. නේද? ඔළුව නැත්තම් ඉසේකක් වගේ එන්න බෑනේ. ඒ නිසා ඉස්සල්ලාම සතුට වෙන්න අනේ මගේ ඇතුලේ ඔළුවේ මොනවාරි තියෙනවා. දැන් මං අහන ප්‍රශ්නේ ඒක Tamanට දැන් ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරන්න. දැන් අම්මගෙන් ඇහුවොත් අම්මා මොකද්ද දෙන උත්තරේ? මම භාවනාව දිගට කරගෙන යනවා. නමුත් මේ ඒක මේ සාමාන්‍ය හොඳට මේ සමාධිගත වෙනකොට හැම වෙලෙම ඔය දැන් තුන්වෙනි සැරේට කියන්නේ සමාධිගත වෙනවයි කියලා මොකද්ද සමාධිගත වෙනවයි කියන්නේ හිත හොඳට මේ හොඳ මේ එක්තෙන් වෙලා මේ ආනාපානෙ හොඳට පිළිදනවා ඔව් ඒකට සමාධිගත වෙනවා කියනවා නම් අපි මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ මෙහෙදී මොකද දන්න ඔය වචනේ බොහෝ විට වරදොල තේරුම් ගන්න සතිමත් වෙනවා නම් කයේ සතිමත් උනේ නැත්නම් කොහෙද කයේ දේවල් වැටෙන්නේ කයේ සතිමත් වුණොත් බොඩත් දේවල් වැටෙනවා ඒ වැටෙන දේවල් සතුටුමත්කමට ලැබෙන ආනිසංසයක් මේ ගෞරවයක්ද නැත්නම් සතියට බාධාවත්ද කියලා හෙවොත් මොකද හිතන්නේ? බාධාවක් කියලා. මයික් එකට කතා කරනවා. බාධාවක් කියලා හිතනවා. ඒක නිසා තමයි මෙතෙන් ආවේ මං කියනවා ඒ බාධා වෙන වෙලාවේ සතිය අවදිමත්ද සතිය නිදි වෙట్లද? සමහර අවස්ථාවලදී භාවනා කරන් යනකොට මම භාගයක් ගිහිලා මන් දන්නේ මට මොන වුණාද කියලා නිින්ද ගිහිලා නැහැ. නමුත් මේ නැතිරුම් ගතියක් එනවා මොකද ඒක අපි කතා කරමු මං කියන්නේ භාවනා කරනකොට පිට පිටිපස්සේ නලියන ගතියක් එනවා මස් පිඩු නලියන ගතියක් එනවා එතකොට මේ නලියන ගතිය එනකොට ඉස පිටිපස්සේ හරි මස් පිඩු වල සතිය අවදිමත් ස්වරූපයක්ද එතකොට තියෙන්නේ සතිය නිදාගන්න වෙදී නිසා සතිය හොඳ අවදිමත් ගතියක් තියෙනවා එච්චරයි දිනු කරන්න කියන්නේ යම් හේකින් පෙත්ත පෙත්ත කවලා හරි කමන්නේ සතිය අවදි වෙනවා නම් දෙතිස්වද දුන්නත් කමන්නේ නෑ නෑ යන්න බෑ යන්න බෑ. මොකද දැන් මේ අනවශ්‍ය ප්‍රශ්න ටිකක් දැම්මනේ උසාවියේ. දැන් ඊට පස්සේ පැය භාගයකට පස්සේ විතර වගේ සංසිඳෙනවනේ. ඒ සංසිඳන මොනවාක්වත් දැනෙන්නේ නැති අවස්ථාවක් වගේ එනවනේ. එනසෝයි වංශ. එතකොට දුක තියෙන්නේ දැනෙන දේද නොදැනෙන දේද? කිසි මට නෑ කිසි හැඟීමක් එන්නේ එතනදී මේ මේ පාට දැනීම නැතිව දැනවා. මයින් පස්සේ මේ ආයෙත් මේ ආනාපානේ දැනෙන්න පටන් ගන්නවා. මම අහපු ප්‍රශ්නේ මොකද්ද? කියන්නේ මේ දුකක් වේදනාවක් කියලාද කියලා? නෑ. මම අහපු ප්‍රශ්නේ අහන්න නැතුව ඒ කියවනවා. මගේ රතේ දුරින් නැති නිසා කරන්න දෙයක් නෑ මට. නැත්තම් මම දන්නව කරන දේ. මෝඩි මං අහන්නේ මොකද්ද? දැනෙන දේද දුක තියෙන්නේ නොදැනෙන දේද දුක තියෙන්නේ? දැනෙන දේ දුක. මයික් එකට කතා කරන්නේ. දැනෙන දේ දුක තියෙන්නේ. ඒ කියන්නේ නොදැනෙන දේ නිසා තමයි ওই පුදු අහුරෝක පෙන්වලා දීලා තියෙන්නේ. මේ අදිෂ්ඨාන කරන යන්න දැනෙන දෙයට වැඩිය නොදැනෙන දේ දුක අඩුයි. මට තමයි නොදැනීම තව තව සිටුවේවා. ඒ නොදැනීමට මේක අසාධාරණයිම කියන එක නොදැනීමට මට අවදි වෙන්න ලැබේවා. නොදැනී වෙන්නේ එක සැරේ වෙන්නේ නැහැ. ටික ටික යනවා. නොදැනීම භාවනාවේ දියුණුවක්, කෙලෙස් හරිදත්වයක්, ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දන්නවනම් එක සැරේ අකරතැබ්බයක් වෙන්නේ නැහැ. ඉස්සල ඉස්සල වෙනකොට අකරතැබ්බක් වගේ තමයි පේන්නේ. පහුවෙනකොට ඒක හිමීට ලෙස්සන බොරදී සහිත බොරදී නෙවෙයි ඒකට කියන්නේ. මේ රොන් මඩ සහිත ගංගාවකට බහින වෙලාවක් හිතන්න. ලෙස්සුවොත් වැටෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් බහින්න ඕනේ යන්නේ දැන් යන්නේ නොදන්න තැනට කියලා. ඉතින් මේ මිනිස්සයා සංසාරේ බැඳිලා තියෙන්නේ මේ නොදන්න දෙයට බය නිසා. දැන් අපි සද්ධාවෙන්, වීරියෙන්, සතියෙන් නොදන්න දෙයට යනවා. දන්නවා. තව පොඩ්ඩකින් නොදැනීමට යන්නේ. ඒ කියන්නේ මරණයට. එහෙම නැත්නම් නොදන්න තැනට කියලා ඒ නොදන්න ශේෂ්ත්‍රයට සෙල්ලක්කාරව ඉදිරියට අනෙක් කරාට යෝගාවචරයි කියනවා. භක්මචර්ය කියලා කියනවා. පැවිද්ද කියලා කියනවා. නොදන්න දෙයට බයට මේ අප් නූල් ගැට ගහගෙන දෙයියන්න කිය කිය අපිරිත් නූල් ගැට ගහගෙන යන්න ගත්තොත් ගමනක් නැහැ. තේරුණාද? කමඨාන සුද්ධ වුණා. hina වෙන්න තහනම්. තව තියෙනවා විනාඩි දෙකක් තුනක් කාට හරි තියෙනවා නම් මේ මෙහෙමක තියෙනකොට නම් එයිද කියලා සැකයි. එහෙම නැත්නම් අපි ඒක පාවිච්චි කරනවා අපේ සක්මන් භාවනාව සඳහා අපිට තියෙනවා පැයක පමණ කාලයක් සක්මන් භාවනාවට ඊට පස්සේ තුනට gediy ගන්නකොට අපි නැවතත් පරියංග භාවනාවට එකතු වෙනවා. ඒ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡා නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.